ඉතින් මේ ගඳට අල්ලන ඇල්ලිල්ල දිහා බලනකොට තිරිසන් ලෝකේ තිබුණ දේ අද ඇවිල්ලා තියෙනවා. ඒ අපි දන්නවනේ මේ පුංචි ඩෙබියුටාන් කුප්පියක් ගන්න කීයක් වේදම් කරන්න ඕනද කියලා. ඒ සෙන්ට් විකුණන කම්පැනි වල කෙල්ලන්ගේ බෑග් එක හැමදාම පරීක්ෂා කරනවලු මොකද ඒක කුප්පියක් කිස්සුවා නම් ඇති. ඉතින් සිකියුරිටි කාරෝ බෑග් එක අවුස්සනට කෙල්ලෝ කැමති නැතිලු. ඌ මුත්‍ති අන්දලා පුම්බලා තියෙන බඩුනේ. උන් ඉතින් මොනවාරි කක්ක බෙට්ටක් හරි දාගෙන යනලු බෑග් එකේ සිකියුරිටි කාර්යයට පෙයින්න. ඌව කියන්න හොඳ නැහැ ඇත්තට බනට. හැබැයි ඌ කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. නායයටම තියලා උඹටම තියලා අනින්න ඕන දෙක. ඉතින් රසට බලන්න කොළඹ නගරේ හන්දියකට ගියාට පස්සේ ඕනම රටක ඕනේ ආහාරයක් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉස්සර ඉන්දියාවේ ඉන්න මහරජා කෙනෙකුටත් හැන්දෑවට කණ්ඩ උනේ දවල් උයපු පිලුණු වෙච්ච බත්. අද නෑනේ හැම කෙනා ගාම ෆ්‍රිජ් එකක් තියෙනවා, oven එකක් තියෙනවා. ඕනේ ඕනේ කෑම කන. මම මේ කාටවත් ඊර්ෂ්‍යා නෑ. ඕගොල්ලෝ එහෙම කෑම දුන්න නැත්නම් අපිටත් ඉතින් දවල්ට බත හම්බෙන්නේ නෑ නේද? ඒකට කඹුරන කැඹිරිල්ලක්. අපි ඇත්තටම මේ රස්සාවල් කරන ඕවර් ටයිම් කරන්නේ බඩපුරවන්න නෙවෙයිනේ. මේක මේ රසමසවලු වලින් පුරවන්නනේ. සුඛෝපභෝගීත්වයටනේ. පාරිභෝගිකත්වයටනේ. ඒක තේරෙන්නේ නැති වෙන්න බෑනේ. අපේ බඩ පුරවන්න ඉච්චර වෙලා යන්නේ නමුත් අපි අපි සාමාන්‍ය වේලකින් බේර පිටේරන දැන් නැති එහෙම හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. මේක තව දුරටත් කෙල වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ කය පිනවන්න කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි එව්වට අපි වියදම් කරන එක තියා බලන්න බුරුමේ පඬිස්සංශ කියනවා අලුත් කාර් මොඩල් විතරක් තියා බලන්නේ කියලා හැම කාර් මොඩල් එකම තියෙන්නේ මිනිස්සුකු හිතූ පැතූ දේවල් ඒකේ දෙනවනම් ඕනේ ගාණක් දීලා ගන්න. දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා තිබුණ කාර් එකකුයි දැන් තියෙන කාර් එකකුයි වැළුවොත් එහෙම නැති දෙයක් නැහැ නේ. ගෙවල් දොරවල් අපි තියෙන කොට්ට මෙට්ට අරගෙන බැලුවා. දැන් මේ හැවිලා බිම වාඩි වෙනකොට අලුත්ම දෙයක් නේ මේක. එනිසා පිටරට කට්ටියට භාවනා කරන්න එන්න ඕන උඩ සෙරෙප්පු නැතුව ඇවිදින එකයි බිම වාඩි වෙන එකයි නිවන් ගියා වගේ. කවදාකවත් පොළවේ පය ගහලා නැහැ. කවදාකවත් බිම වාඩි වෙලා නැහැ. දැන් අවුරුදු 30ක් විතර ලෝකේ වටේම භාවනා මධ්‍යස්ථාන හැදෙනවා. ඉතින් මිනිස්සුන්ට හරිය ලොකු දෙයක් මේ බිම වාඩි වෙනවයි කියන එක. මොකද ඒ තරම් බඩට ලුණු කඳ නැති වුණත් පස්සට විල්ලුද තියෙන්න ඕනේ. ඒක තමයි අද පෙනුමේ ස්වභාවය. ඉතින් මේක තියෙනකොට මේ රාග වේපුල්ලත්වයට යනවයි කියන එකට වෙන කවුරුත් අඬ ගහලා අනබෙර ගහලා කියන්න දෙයක් නැහනේ. මේක දකින්න මිනිස්සයා මේ ඉනෆ් කියන්න පුරුදු වෙන ඇති කියන්න පුරුදු වෙනවා. මේ කවදාකවත් ඇති වෙන දෙයක් නෙමෙයි. කිසිම කෙනෙක් මානව ඉතිහාසයේ ඇහැපිනෙව්ව ඇති කියලා මැරිලා නැහැ. කිසිම මානව ඉතිහාසයේ කිසිම කෙනෙක් අපේ પરම්පරාව හෝ වෙන પરම්පරාවක සද්දාහල ඇති කියලා මැරිලා නැහැ. ඒක ඌනව තමයි, අතෘප්තිකරව තමයි, කාමදාහව තමයි මැරෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊගාවාත්මෙත් අර වගේම පෙරහිතෙක් වෙලා, බූමාට දෙයියෙක් වෙලා උපදිනවා. ඉතින් ඒක නිසා මේ කාරාග වේපුල්ල භාවයට යන්නේ කියන එක කියනද ඌකට බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වෙන්න ඕනකමක් නැහැ. අද කිසිම කෙනෙකුට ඒව පිළිබඳව ඇති කියන එක ලැජ්ජාවක් වෙලා තියෙනවා. ඒ සමාජශීලී වෙන්න ඕනේ නම් අපි ඔය පාරිභෝගිකත්වයට යන්න ඕනේ. අපි සුඛෝපභෝගීත්වයට යන්න ඕනේ. ඉතින් අපි දරුවෝ දිහා බලනකොට අතේ අත්තම්මලයි අම්මලයි දරුවෝ දිහා බලනකොට ඒ වෙනස හොඳට පේන මේ කල්චරල් ગેප් එක එදා මෙදා තුර ඇති වෙලා තියෙන දේ. අපි නිකන් හිතමු දැන් අපි මේ භාවනා කරලා හොරි වෙලා කොහොම හරි නිවන් දකින්න බැරුව මැරිලා ගියයි කියලා. එතකොට අපි පින් අධිකමට අපි අපි මේ මනුස්ස ආත්ම භාවය ලැබුණයි කිය. සෑහෙන පිනක් තියෙනවා. ඉපදිනවා ඉපදින්න අපේ අපේ මිනිබිටියගේ බඩේනේ. දැන් අපිට පේනවනේ අපේ දරුවන්ට වෙලා තියෙන දේ. අපිට පේනවනේ දරුවන්ගේ දරුවෝ ඇවිල්ලා ඔතෙන් අපි මිනිපිරියක බඩේ ඉපදුනාට පස්සේ අපිට ওই කියන සදාචාරය උන්ගේ ලැබෙයිද? මොකද අපිත් කාබාසිනියා කියනවනේ අපේ પરම්පරාව. අපි දරුවන්ට දුන්නෙත් නැහනේ මේ වගේ ආදර්ශයක්. ඒකට පිළිහිමක් තියෙන. ඉතින් මෙන්න මේ කියන රාග වේපුල්ලත්වයේ තියෙනවා නම් නිට්ඨමේතං නිෂ්ඨාවටම මේක පිළිහිමේ ලක්ෂණයක් කියලා. ඉතින් කවුද මේ පිළිබඳව පොත් ලැබීමක් කරලා තියෙන්නේ? කවුද මේ පිළිබඳව සොයා බැලීමක් කළේ? හැබැයි අපි ඔක්කොගෙම බොක්කේ තියෙනවා මේ යන පාරණ හරියන්නේ නැහැ කියන එක නම් දන්නවා. ඒක මම කියන්න ඕනේ මේ ඔක්කොටම තේරෙනවා. නැත්තම් ඉන්නේ නැහැ මේ. මේ ඉපදෙනකොටම ඇවිල්ලා තියෙනවා අපි ගාව. මේක අපි ජයග්‍රහණය ලැබලා තිනවා. අපේ අම්මලාට තාත්තලාට වැඩිය අපිට යමක්කමක් තියෙනවා. අපිට වශී භාවයකුත් තියෙනවා. හසුරව ගන්න පුළුවන්කමකුත් තියෙනවා. හැබැයි එන පොට හරි නැහැ කියන එක නම් තේරෙනවා. දැන් මේකට තමයි බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ. අපි හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා මේ හරියන හැරියයිල්ල හරියන්නේ නැහැ කියලා. අපේ අම්මා ඉන්න කාලේ කියනවා වට්ටක්ක වැලක වුණත් ගොඩාක් ගෙඩි හට ගන්නවා නම් ඒක අපලෙට කියලා. අපිට තේරෙන වට්ටක්ක වැලේ දැන් ගෙඩි වැටි කියලා. එතකොට ඒකට අපි ආමන්ත්‍රණය නොකළොත් ඒකේ පොත් ලැබීමක් නොකළොත් ඒක පෙන්ලා දුන්න නැත්තම් නිවන් දකින්න වාසනාව තියෙන කෙනාටත් හම් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියන්න වික්ත ප්‍රතිබල කවුරුවක්වත් ලෝකේ නැහැ. මේ යන පාරටම තමයි වැල යන පැත්තට මැස ගහගෙන යන්න තමයි ඔක්කොමලා ඉන්නේ. රාජ්‍යයේ තියෙන එතන ආර්ථික විද්‍යාව තියෙන එතන සමාජ විද්‍යාව තියෙන එතන ජනමාධ්‍ය තියෙන එතන නීතිය තියෙන එතන ඉති කාටවත් කියන්න බෑ බෑ බුදුහාමුදුරුවෝ තනි පුද්ගලයා අවුරුදු 2600ක් එක දිගටම කියනවා දැන් අවුරුදු 50කට ඉස්සලා මේ වචනයක් කියන්නේ කිසිම කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ 40කට ඉස්සලා හිටියෙත් නැහැ 30කට 20කට 10කට ඉස්සෙල්ලා තේරෙන්න පටන් ගත්ත මේ අද තියෙන తত্ত্বය ඉස්සරහට එනවයි කියලා. ඒගොල්ලන්ට බැන්නා conspiracy theories-ලයි කියලා. මේගොල්ලෝ කුමන්ත්‍රණ කාර්යෝ මේ යන ගමනේ වර්ධිනවයි කියලා මේ ඉන්න ආණ්ඩු වලට බයිනවා, ඉන්න නීතියට බයිනවා, ඉන්දියා ආර්ථිකයට බයිනවා, දේශපාලන ක්‍රමයට බයිනවා කියලා පුළුවන් තරම් වතුරේ ඔබාගෙන තද කරගෙන හිටියේ. ඒ මිසු නරකක් නෙවෙයි කිව්වේ. ඒගොල්ල කිව්වේ කනකොට කාපන් කිරලා. දැනගෙන කරපන්. ওই තිබුණ පළියට කාගෙන කාගෙන ගියොත් අද වෙලා තියෙන මොකද්ද බලන්නකෝ. පරිසර දූෂණේ බේරන්න බැරි මට්ටමකට ගිහිලා තියෙනවා. පෘථිවිතලයේ රත් වීම බේරන්න කොහොමඩක්වත් බේරන්න බෑ. මම ඉන්නවා ඒ ෆෝරම් එකේ ඉන්නවා මම UN එකට අපි මේ සම්මන්ත්‍රණ තුනක් මේ වෙනකොට කරලා තියෙනවා Zoom එකෙන්. එයින් කියනවා ඒකට මේ සතිය පිහිටවන්නේ කොච්චර උදව් වෙනවද කියලා. පරිසර දූෂණය වගේ කාබාසිනිය කරන පෙරේත ලෝකෙක ඉන්නවට වැඩිය අපි එක තැනක ඉන්නොත් හුස්ම ගන්නවත් අඩුයිනේ අපි එතකොට. කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයත් අඩුයිනේ අපේ. අපි දඟලන්නේ නැහැ එක තැනකනේ ඉන්නේ. දැන් ඒක බාරගත්තේ කොඩ්ඩේගේ මේ මේ ශරීරය තමයි යාඥාවයි භාවනාවයි සතියයි පරිසර දූෂණයට හොඳ උත්තරයක් කියලා. ඒකේ සත්‍ය පිළිබඳව නායකත්වය අනිවාර්යෙන් බුද්ධ ආගමට ලැබිලා තියෙනවා. එතෙන් තමයි ධම්මජීව ආමතුත් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පේන්න තියෙනවා අපි මේ කරන වැඩේ තමයි එකම උත්තරය. අපි gedara හිටියා නම් මේ වෙලාවේ මේට වැඩි අනිවාර්යයෙන්ම ඔක්සිජන් පුච්චනවා. අනිවාර්යයෙන්ම රූප බලලා, සද්ද අහලා, ගඳ බලලා, රස බලලා විනාශ කරනවා. ඉතින් සාර භයානකකම එහෙම නැත්නම් ඒකේ තියෙන පොත් ලැබීම එහෙම නැත්නම් ඒක පිළිබඳව පෙන්වලා දීලා ඉතිපන්දමේ දෙකොණම පත්තු කරගෙන ඒක පෙන්ලා දීලා කියනවා මේ ඉතිපන්දම කෙලින් කරලා එකක් පත්තු කරපන් ඒකට ඉතිපන්දම ගොඩක් වෙලා පත්තු වෙනවනේ දැන් දෙකොණ පත්තු කරලා තියෙන දෙකොණ පන්දම වගේ ඒක ඕගොල්ලන් කියන දෙයක් නැහැනේ රටේ தত্ত্বය පිළිබඳව ජාතික தত্ত্বයේ ජාත්‍යන්තර தত্ত্বය පිළිබඳව අහන්න දෙයක් නැහැනේ දැන් ඔය කොච්චර පරිසර දූෂණය වෙද්දිත් බෝම්බ ගහනවනේ, යුද්ධ යනවනේ. විනාශය පිළිබඳ කිසිම තැකීමක් නැහැනේ. ඉතින් අපි මේ මෙතෙන්ලා භාවනා කරන ඉතින් අපි ඕන හැම එකටම අපි වගේ කියන්න ඕන. ලෝකේ සිටිනේ හැම ජඩකම කරටම අපි වගේ කියන්න ඕනේ. මොකද අපිත් ඉන්නේ ඒ බෝට්ටුවේම තමයි. අපිට කියන්න බෑ අපි මේ අටසිල් අරගෙන ඉන්න නිසා අපිට මේ සාපේ එන්නේ නැහැ කියලා නෑ නෑ. ලෝකයේ මොනවාරි රත් වීමක් වුණොත් ඔක්කොටම රත් වෙනවා.